මේ වාදික පාසක මහත්තුරු සම්බන්ධ කරගෙන සතිපතා බ්‍රහස්පතින්දා පවත්වන ධර්ම දේශනා දැසි වාරයයි. අපි මේ සඳහා නැත්නම් මේ දේශනා මාලාව සඳහා මාත්‍රකාවතෙන් සබා ගන්න තියෙන බ්‍රහ්මජාල සූත්‍රයයි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මුල්ම සූත්‍රයයි. ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන දීර්ඝ සූත්‍රයක් දීඝනිකාය කියන එකෙම වැටෙනවා. සඳහන් වෙලා තියෙන විශාල පාළි වාක්මාලාවෙන් අද මේ ඉස්සරහින් තියාගත්ත කොටස තමයි ඒ බ්‍රහ්ම ජාලෙට, ditthi ජාලෙට අවුීම සම්බන්ධයෙන් නැත්නම් එතන වරදවා ගන්න, පටලවා ගැනීම සම්බන්ධයෙන් සර්වචන් වහන්සේගේ තියෙන කෙටිම වූ ඉතාමත්ම සංක්ෂිප්ත වූ ප්‍රකාශනයක්. නැත්නම් සර්වඥන්ගේ ප්‍රශ්නේ දක්වපු හැටි. ඒක අපි මේ තිසලා කීප වතාවකම තවත් කොටස් වලට සම්බන්ධ කරලා ඉදිරිපත් කරගත්තා. ඉතින් ඒකේ අදහස් කරන්නේ තත්ත්වීසෝ ගමන ප්‍රාක්මනා බ්‍රාහ්මනා සස්සතවාද. සස්සතවාදෝ සස්සතං ලෝකංක පඤ්ඤාපෙන්ති. ඒ සමහරක් සමහරක් ත්‍රාක්මනක්ව ඉන්නවා ඒක සමහරවල්වට දෙවෙනි කොටසේ සර්වඥාන්සේ භවතං සමනක් ප්‍රාක්මනානම් කියලා භවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් කියලා කියන්නේ කිසිසේත්ම නිග්‍රහ කරන අදහසකුත් නෙවෙයි. නමුත් මේක එක පැත්තකට බලනකොට නිග්‍රහ කරන වාක්‍යයක්. නමුත් ඒ පුංචි කළ සලකන්න පුළුවන් පිටසක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ශ්‍රමණක් බ්‍රාහ්මණයන් භවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සමහරක් ඇත්තෝ මේ ලෝකයේ සාස්ත්‍ව වූ සදාකාලික පවතිනා වූ සැපයලවන්නා වූ නිත්‍ය වූ ආත්මයක් හා ලෝකයක් පනවත් මේක සබවචනන්ගේ නිරීක්ෂණයක් මේ උන්වහන්සේලා මේ තමන්ගේ බුද්ධ ඥානෙ ලෝකෙ දිහා බලනකොට දැකපු දෙයක්. මේ පැනවීම හතර ආකාරයකට සඳහන් කරනවා. ඒ සාසත වාදේ. ඒ වගේම උච්ඡේද වාදයක්, ඒ වගේම සර්වඥාන්සේ පැනනගෙන පුළුවන් ආකාර විස්තර කරලා දෙනවා. ඒ විස්තර කරලා දෙන්නේ නැත්නම් මේ හඳුන්වා දීම කරන්නේ පුණ්‍යාන්තයේ ඊගාවට දක්වන හේතුව පෙන්වීමටයි. තදපි තේසං පවතං සමනක් බ්‍රාහ්මණාන ඒ වූ ඒ භවත් සමනක් බ්‍රාහ්මණයන් අජානං අපස්සං වේදිතං නොදැන නොදැක විඳින්නක් හරියට කාරණා නොදැන හරියට කාරණා නොදැක කුණ්ඩලාවේ විඳීමක් තියෙනවා. නැත්නම් ඒ කච්චේ ස්පර්ශ කරනවා. සමුද්‍රම දැක දැන මේ වටහාගෙන දන්නවා කියලා හිතාගන්න ඕක දැක දැනගෙන නෙවෙයි. නොදැන නොදැක වේදනාවක් තියෙනවා වේදිතයක් තියෙනවා දැනීමක් තියෙනවා තණ්හාගතාන. ඒ දැනීම තෘෂ්ණානෝග්‍ය තෘෂ්ණාලාට වර්ගය වෙච්ච ස්නේහණිය වෙච්ච ඒත බර එකක් පරිතසිත විභාගිතනයක මේක පරිතසිතයක්. ඒකට ඇති වෙච්ච බයකින් හටගත්ත දෙයක් විස්පන්දිතයක් කලකොල භාවයක ප්‍රතිඵලයක්. මොකද්ද? මේ ලෝකේ සාස්වතයි කියන එක. මේ ආත්මේ සාස්වතයි කියන එක නිත්‍යයි සදාකාලිකයි වෙනස් වෙන්න අධිකරණ තියෙනවා කියන එක ඒගොල්ලෝ අත්දකින්න දෙයක්. විඳින දෙයක්. ඒ විඳිල්ල කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? හරියට දැකලා නෙවෙයි, හරියට දැනලා නෙවෙයි. કૃષ્ණාවෙන් අල්ලගෙන තියෙනවා මේක ත්‍රස්ත භාවයක ප්‍රතිඵලයක්. බයට කරන කතාවක්. විස්සන්දිකය කියලා කියන්නේ කලකොල භාවයක්. අන්දගන්ධ භාවයකින් බයට කතා කරන කතාවක්. හැබැයි ඉතින් අතගගා තමයි කියන්නේ. වේදනාවක් වේදයක් තමයි කතා කරන්නේ. මෙන්න මෙතනින් තමයි සරුවචනගෙන දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය පෙන්වනවා ඉස්සල්ලාම් පෙන්වනවා. මෙන්න මේක සමනක් ප්‍රාඥයෝ මේ ලෝකේ තියෙනවා මම මේක ඉන්නවා ආදි වශයෙන් කතා කරනවා ඒක හරියට දුක්ඛ සත්‍ය වාග් ඊගාට පෙන්වන මේ අත්ෝ මේක කරන්නේ තෘෂ්ණාව නිසා ඔන්න සමුදේ පෙන්වනවා ඒ තෘෂ්ණාවට මෙතන අපිට වචන ටිකක් වැඩි පුර හම්බ වෙනවා අජානං අපස්සං වේදිකං නොදැන නොදක මේ දැනුමක් ඇති කරගෙන තියෙන තෘෂ්ණාගතාන තෘෂ්ණාවෙන් තමයි පිළිලා තියෙන්නේ මේක මේ ලාටුව වෙලා තියෙන්නේ පරිතසිත විභන්දිත මේක අපි තුන් හතර දරයක් මතක් කරගත්තා. මේ ලෝකේ තියෙන සියලුම දර්ශනවාද වලට තියෙන එකම රෝග නිర్ణය තමයි සෑම දර්ශනයක්ම මේ මිත්‍යා දෘෂ්ටි දර්ශන පස්සට යනකොට නම් කියන්න වෙනවා මේ භාවනාවෙන් තොරව කරන බෞද්ධ දර්ශනයත් ඕකට වැටෙනවා කියලා ඒකට ඉතින් කච්චිය තරහ වෙයි. නමුත් පරිතාචිත විත්ථාංගික කියන මෙන්න මේ වචන දෙකට වැටෙනවා. ත්‍ස්ත භාවය නිසා නැත්නම් Taman පයෙන් ත්‍ස්ත වෙච්චාම කරන කතා. විපල්ලිකයක් කියලා කියන්නේ කලකල භාවයක් වෙලා විචේ සම්පර්කමක් නැතුව කරන කතා. ඉතින් මේ විදිහට අපි <clears throat> ගැටේ වදින හැටි තේරුම් අරගත්තා. ගියපාර ධර්මදේශනාදී මුලින් තියාගත්ත ගැටේ ලිහෙන හැටි එදා සර්වචන් වහන්සේ ඉස්සල්ලාම තමන් වහන්සේ වතේ ඒ ආවෝත ඥානය පහළ වුණාට පස්සේ මේ දේශනා කරලද උදාන ගාථා ඇත්තටම කියනවා නම් උදානදාත අසුවිතින් ඉස්සිස්සල්ලාම සඳහන් වෙන්නේ මේක. යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ධායිනෝ බ්‍රාහ්මනස්ස. අතස්ස සංකා වබ්බයන්ති සබ්බා යතෝ පජානාති හේතු ධම්මාති. අපි සාමාන්‍යයෙන් ආදින පළවෙනි උදානයේ වශයෙන් සර්වචන්නාංශේ අඤ්ඤාති වත බොහෝ කොණ්ඩඤ්ඤෝ නැ අනේක ಜಾති සංසාරං කියන එක දේශනා කරුවයි කියලා අපිට සාමාන්‍ය සම්ප්‍රදාන කුල පොතේ සඳහන් වෙනවා. නමුත් උදාන පාළිය කියලා හරියට ලස්සනයි. ඒක ධම්මපදේ වාගේ කියවන්න වටිනවා. හරියම වටිනා මුතු වැලක් වගේ එකක් තියෙනවා. ඒක ඉස්සල්ලා පටන් ගන්න හැබැයි මේ යදාහවේ පාතු භවಂತಿ ධම්මා කියන එක. ඒක හරි විස්තරයක් දෙනවා. ඇයි මේ අනේක දාසදාන් පාරංගාතාව ඉස්සරහින් තිබෙච්චත් ඒ කොහොම හරි ඒ ගාථා අසුවේදී ඇත්තෙම නැහැ ඒ ගාථා. ඒකට මේ ධර්ම දේශනාවට අදාළ නෙවෙයි. නමුත් අමතකින් යන එකක් කියන්නේ ඒක කරුවත් සංකේ ඇහෙන්න කියාපු එකක් නෙවෙයි. හිතින් හිතාගත්ත දෙකක් කියලා දෙයක් කියලා කියන එක අහන්න කවුරුත් ළඟ ඉඳලා නැහැ. නමුත් මේ යදා හවේ පාතු භවಂತಿ ධම්මා කියන එක අහන්න ගෝලෝ ළඟ ඉඳලා තියෙනවා ආනන්ද සෝවාන්සේ කටපාඩම් කරගෙන ධම්ම සංගානාට එකතු කරපු ඉස්සලම ගාථා. මේකේ පෙන්නනවා අර කියන අපස්සං අජානං වේදිතං තණ්හාගතානං පරිතස්ස විපන්දිතමේව කියන මේ පරිතතිකය ත්‍රාස්ත වෙච්ච බය වෙච්ච ගතියට විපන්දිතේට නැත්නම් මේ කලකොල භාවයට කරපු කතාවක් නැත්නම් ලෝකයා කරන හැටි තමන් වහන්සේ වශයෙන් ධර්ම අවබෝධ කරාට පස්සේ ඒ පරිත්‍යාසිත විපල්ලිත නැතුව ජාතං පස්සං වේදිතං දැන දැක කියන මේ කතාවත් ඒ නිසා තමන් වහන්සේ මේ සැකයන් දුරු කරපු ආකාරය ආය කාටවත් මේ මේ දැස් යන බැරි ආකාරයකට වෙච්ච බවත් මේ උදාන ගාථාවෙන් සඳහන් වෙනවා. ඒකින් අපි මේ මෙතෙක් කරපු ධර්ම දේශනාව අද මේ 23 වෙනි ධර්ම දේශනාව කියලා කියනවනම් ඒක විදිහට බලනකොට සංග්‍රහ කිරීමක් මේ කෙරේ. අපි ගැටේ වදින හැටි තේරුම් ගන්න ධර්ම දේශනා 20ක් විතර පාවිච්චි කරා මේ යදාහ වේපාතු භවಂತಿ ධම්මාදි වශයෙන් යම් යම් කර්ම ඉදිරිපත් කරගත්ත මේක ලිහිච්ච හැටි තේරුම් අරගන්න නැත්නම් මේ කරුවචනන්ද මේ සූත්‍රය දේශනා කිරීමේ පරමාර්ථය තේරුම් අරගන්න අපි බලමු මේ කාරණා ටිකක් අපි මෙතෙක් බණහලා පුරු කරගත්ත පුරුදු කරගත්ත දැනුමිනුත් මේ ගැටේ මේ විචේතන වදින්නේ ලෙහෙන හැටි මේකෙදි හොඳ මේ දෙක ගැළපීමක් මම මේ දවස්වල පරිවර්තනය කරන යන මහා සීසාඩෝගේ පොතේ ඇත්තට මේ මුල්තුනේ වෙලා තියෙන කොටසේ පෙන්නලා දීලා තියෙනවා යටි වදින්නේ මෙහෙමනම් අජානං අපස්සං වේදිතං තණ්හාගතානම් පරිතසිත වේත්ථන්විත මේව කියලා තමයි ඔය සමනක් බ්‍රාහ්මණෝ කියලා කියන සම අපිටමත් අයිති වෙන්නේ ওই ටිකම තමයි. අපි සම්මිය දෘෂ්ටික කියලා කිව්වට අපි සමත විදර්ශනා භාවනා කරාට අප ළඟ ඒ සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙනකම් පූර්ණව විශේෂයෙන්ම මේ අන්ධකාර කොටස් කියනවා. ඒකෙදී ඒක මේ සතුටට කාරණාවක් එහෙම නැත්නම් අපිට හිත දහිතේමත් කරන කාරණාවක් තමයි හරියත් මාර්ගයට මෙයන්ඩ ඕනේ සෝවාන් මාර්ගයේදීම දෘෂ්ටිය කැරේ. මේ කතා කරන්නේ අපි ධර්මජාල සූත්‍රයේ තියෙන මේ දෘෂ්ටිය කියන ප්‍රපංච ධර්මයේ සම්බන්ධ වෙන්නේ. ඒක කැරේනවා. ඒ නිසා තණ්හාමාන දිට්ඨි කියන ප්‍රපංච වලින් හරියට බරට අපි ආශා මේ මේ මිනිස්සු අල්ලගෙන සාක්ෂි කියන්න හදනවා කණ්ඩු කියන්න හදනවා මිත්‍යා දෘෂ්ටික සම්මිය දෘෂ්ටික කිය. ඇත්තටම මේ දෘෂ්ටිය තමයි මේ ප්‍රපංච ධර්මවල ඉස්සලම කැදේ. තණ්හා මාන දිට්ඨි කියන. මේ දිට්ඨිය කඩාගත්තට තාම සෝවාන් මාර්ග බලස්තන්ගේ පවා තණ්හා මාන තියෙනවා. ඒක ඒ නිසා මේ දෘෂ්ටි බරපතල බව හැබෑව හැමතැනම පැතිරලා දෙන බව හැබෑව නමුත් ඒක ඒකෙන් කඩන්න පුළුවන් ඒක සෝවාන් මාර්ගයේදීම කරනවා අපි ගිය පාර ධර්ම දේශනාදී මතක් කරගත්ත විපස්සනා ඥාන වශයෙන් පස්සේ පරිග්‍රහ ඥානයේදීම කඩන්න පුළුවන් කියන එක නැත්නම් කැඩීම ආරම්භ කරන්න පුළුවන් කියන කතාව. අද අපි එතෙන් බහින්න ගන්න. එතකොට අපිට යෝගාවචරයක් වශයෙන් විපස්සනාවට වැඩ කරන යෝගාවචරයක් වශයෙන් තාම විපස්සනා ගෘහයට විපස්සනා කියන ගෙට ගොඩ වෙන්නත් කලින් එලිපත්ත පාගනකොටම මතුවෙන මූලික ඥාන දෙක තමයි මේ නාම රූප පරිච්ඡේ ඥාන පස්සේ පරිග්‍රහ ඥාන වශයෙන් පසු කාලෙදී ආචාර්යවරයන් ඉදිරිපත් කරපු ඥාන මේකෙදීම කැදෙනවා නැත්නම් මේකෙදී වැඩේ පටන් ගන්නවා කියන එක. එතකොට ධෛර්යයක් ඇති වෙනවා හිතට. මේ දෘෂ්ටි කියන එක ඝන බාල හැම තැනම පැතිලා තිබුණට එච්චරම තද බල දෙයක් නෙමෙයි මේ විතර 100ක් වාගේ ඇන්නොත් කැඩලා යන එකක්. නමුත් ඒ වුණත් ඒකටත් ක්‍රම පහක් ඒ පොත්පත් හොඳට කියවලා බලමු. ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒනොත් මේ අද ඉදිරිපත් කරගන්න හදන පළවෙනි එකේදීම අපේ මේ භාවනා ක්‍රමයට හුඟාවක් මේ එළියක් වටෙනවා. හේතු කර්ම මේකයි මේ වට මේ උපදෙස් මෙහෙම දීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේවත් තේන්න පටන් අර ගන්නවා. ඒ විතරක් නෙවෙයි යම් යම් කොටස් දැනටමත් අපි අත්දැකලා තියෙනව නේද කියලා යෝගාවචරයට ඒ ධෛර්යයක් ඉදිරිය බලන ශක්තියක් ඒ වගේම අපි මෙතෙන්ට එනකන් මේ තාම ගැඹුරු කොටස තමයි මේකේ පටන් ගන්න ඒ ටික අපි තනි තනියෙන් කරගත්තේ අපිට කවුරුවක්වත් මේ ඉන්න කෙනෙක්වත් කරටක් දාගන්න මුලින් ආවේ නැහැ යන් අපි මෙතෙන් ගියම් මෙහෙම කරමු අපි එක එක කනා කරමු සාකනා ඒ සතනෙමත් අපි මේකේ තෑහෙන කොටසක් ආරම්භ තියෙනවා කියනකොට අර තහිරේවන්ත වෙන්න තියෙන අවස්ථාව වැඩි ඇත්ත වශයෙන්ම කියනවා කාරණා බරපතල. ඇත්ත වශයෙන්ම කියනවා කාරණාව මේ බොහෝම වගකීමෙන් කල යුත්තක්. නමුත් ඒක සෑහෙන කොටසක්. නැත්තම් ඒ දිහාවට අපි හැරිලා ඉන්න බව තේරුම් ගන්න පුළුවන් වුණොත් මම හිතනවා ධර්ම දේශනාව සාර්ථකයි. අහම කාලෙත් වටිනාකමක් තියෙනවා. ඒක ඉස්සල්ලාම මේ අජානං අපස්සං වේදිතං තණ්හාගතානම් පරිකච්ඡ විපන්දිත මේව කියන ඒ අවිද්‍යා අන්ධකාරයේ ඉඳලා යදා හවේ පාතු භවಂತಿ ධම්මා කියන විදිහට කවදා හරි ඒ සත්‍ය සෝතිපාක්ෂික ධර්ම මතු වුණාද ආනදී මේ දෙක අතරමැද තියෙන පළවෙනිම උත්තරය වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ මේ අවිද්‍යාවම නැත්නම් ඔළුවම පළලා ඔළුවම කුඩු කරලා මුලම විනාශ කරලා මේ ගැටේ ලියන හැටි. ඒකදී හේතු කාරණා දක්වීම සඳහා වචන කීපයක් පාලි වචන ලක්ෂණ වචන ටිකක් ඉදිරිපත් කරගන්නවා. නමුත් ඒකේ කියවෙන කොට ධර්මතා නම් අපි දන්න දේවල්. ඒවා මොනවද? අපි සාමාන්‍යයෙන් මේ මේ වාගේ පරිසරයක මේ අරංගිය ගතව බණ භාවනා කරන වෙලාවට හැර ඕනම කෙනෙක් මේ දැක්කොත් හම්බුනොත් කතා කරොත් එයාට අන්න පේන්න තියෙන්නේ මේක හරි වාසනාවන්තයි අපි මේ මනුස්සාස්ව භාවයක් ලැබුවා මේ ලෝකයෙන් කරදර නැති හේතු සම්පත් කරගෙන ඉපදුනා කල්යාණ මිත්‍රෝ ලැබුණා ඒ නිසා මේ ලැබුණා වූ නාම රූප දෙක ලොකු පිනක් ලොකු වටිනා දෙයක්. ඒක සත පිණිස තියෙන දෙයක්. ඒ නිසා අපි හැකිතාක් දුරට ඒ සත එළවීම පිණිස සත වර්ධනය කර ගැනීම පිණිස කටයුතු කරන්න ඕනේ කියන අදහස තමයි කාගෙත් තියෙන්නේ. කොහොමද මේ නාම රූප දෙක සතක්. එහිත කය දෙක සතක්. මේ දෙකට සත සාලසිය යුතුයි. ඉතින් ඒක තමයි මේ උදේ රාත්‍රියේ දෙකේ අතිකාල සේවාවල් කරන්නේ රට රාජ්‍යවල පැහැරලා ගිහිල්ලා මේ කරන්නේ මේ දෙක මේකත් වඩා සැප එළවීම සඳහා මේ මතුවෙන මතුවෙන නාම ධර්ම මතුවෙන මතුවෙන රූප ධර්ම මේකත් වඩා වර්ණවත් සැපවත් සුඛවත් ත්‍ත්වයටපත් කරගන්නයි අපි පුද්ගලිකවත් පොදුවේ සදාචාර ධර්මයට දෙති මේ හතන කවන්නේ ආන්නේ කරන හතනදී මේ නාම රූප දෙක ඇතිකරන්ට හේතු වෙන ධර්ම මේවය ඒව අපවත්වන්නේ මෙව්වා එන්නේ කියලා හොයන්න ඕන කමක් නැහැ මොකද අපි හිතාන ඉන්නේ මේක සැපක් කියලා. මේ නාම රූප දෙකම සැපක්. එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් වැරදිලා තියෙනවා. මේ වැරද්ද හදාගත්තොත් සැපට යන්න පුළුවන්. අනිත් එකකට ඉස්සෙල්ලා යන්නත් පුළුවන්. සම්මලතරතරට ඉස්සෙල්ලා යන්න පුළුවන්. ගුරුතුමන්ටත් ඉස්සෙල්ලා යන්න පුළුවන්. සබ්‍රක්මචාරින්න වහන්සේලාට ඉස්සෙල්ලා යන්න පුළුවන් කියලා මේ තමන්ගේ නාම රූප දෙක පිළිබඳව ඒ සැප සංකල්ප සංඥාව නැත්නම් මේක නිත්‍යයි දුකයි සුභයි ආත්මයි කියලා ගන්න එක ඒක මේ වතුරේ තෙතමනේ වාගේ දෙයක්. වතුරේ තෙත ගැතිය කියලා අලුතෙන් කියන දෙයක් නෑ. වතුර කිව්වම තෙත තමයි. ඒ වගේ තමයි මේ නාම රූප දෙක අපි අරගෙන තියෙන්නේ. අන්න ඒ වගේ මේ විලෝපන හතරක බහාලා. නිත්‍යයි සුඛයි සබයි ආත්මයි කියලා. ඒ නිසා අපි කවදාකවත් හිතුවේ නෑ මේකේ ඇතිවීමේ හේතු හොයන්න. හොයන්න ඕන ගමක් නැහැ. මොකද ලැබුණා ලොකු දෙයක්. මේක පිනකට මේක ලැබුණේ. මේක තව තවත් අප කරන්ට යන්න ඕනේ කිය කල්පනා කරගෙන තමයි වැඩ කරගෙන යන්නේ. නමුත් යම් වෙලාවක ලෞකික ඥාන නිසා හෝ නැත්නම් මේ වගේ බණක් අහලා හෝ එහෙම නැත්නම් අනුමාන ඥානයකට අහුවෙලා හෝ අන්තිමට දිගහැරලා බලනකොට බින්දපු සැපකුත් නෑ නේද? බෙරේ පරුවකුත් නැහැ නටපු තොවිලකුත් නැහැ නේද කියලා කල්පනා වෙන වෙලාවලුත් නැතුවාම නෙවෙයි. ඉතින් අන්න එහෙම යම් කෙනෙකුට හිතුවොත් හරි හරි අපි කුල પરම්පරාවක් පවත්ලා තියෙනවා. ශිල්පත් ඉගෙනගෙන තියෙනවා. දරුවොත් බෝ කරලා තියෙනවා. පොතුත් ලියලා තියෙනවා. ජයග්‍රහණත් ලැබලා තියෙනවා. ඒ වගේම ලාභ සත්කාර සම්මාන ලැබලත් තියෙනවා. ඉතින් කෝ මොනවද කියන්නේ අන්තිමට? පුස්ස බින්දවා. මොකක්වත් ගන්න දෙයක් නැහැ. මරණ මොහොතට ඇවිල්ලා බලනකොට පරිත්‍යාජිත විපන්දිත මේ. ඔන්න ත්‍රාස්ත වෙනවා. ඔන්න හැලෙනවා. ඉතින් ඕකට නෙන්නම් මේ ඔක්කොම නටන. කවුද ඕක ජයගත්තේ කියලා හිතනකොට අපිට තේරෙනොත් මේ කාරණාව උපේදී යුක්තක් මේකයි මේ ආධ්‍යාත්මික කියලා කියන්නේ මේකයි ආගම කියලා කියන්නේ. මේකයි තේදී යුක්ත කියලා බැලුවොත් මේ විදිහේ මේ පුස්තකට මේ ලෝකයේ ආර්ථික සැලසුම් හදාගෙන දේශපාලන සැලසුම් මවාගෙන සමාජික සදාචාර ගති හදාන කොහෙද මේ යන්න හදන්නේ කොහොමද මේවා මේ පවත්න්නේ කොහොමද එහෙනම් ඔය මේ මේ වගේ මුල ආදි වශයෙන් හොයන්න පටන් අරගත්තොත් හොයන්න පටන් අරගන්න හේතු වෙන්නේම නෑ අර කියන විදිහේ මේ දන්නේ නැත්තම් මේක සපක් මේක සුඛයක් මේක ආත්මයක් කියලා ගත්තොත් නොදැන කවදා ඒක සැප විඳින්න හදනවා මිසක ඒක හේතුවට යන්නේ නෑ ආන්නේ විදිහට මේ නොදැනීම මූලික නොදැනීම කියන මූලිකම ආවරණය ආවාරය මේ අවිද්‍යාවේ එක පළුවක් විදිහටයි පේනවා ඒකට කියනවා මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව කියලා. වරදවා තේරුම් ගත්ත අවිද්‍යාව. මේ සැප කියලා අල්ලාගෙන හිටින්නේ අල්ලන්න බැරි අනිත්‍ය අනාත්මෝ දුක්ඛ වූ අනාත්මෝ දෙයක් බව එහෙම දන්නේ. ඒ වගේම මේ ඒක ඇත්ත හොයාගෙන මේක වැරද්දක් කියලා තියෙන මේක බුල හොයන්න ඕනේ කියලා එතෙන්ට උත්සාහ කළා ලබාගත් දැනුමක් නැතිකම Tamanට කියලා Tamanගේ අර පද්ධතියක් නැතිකම Tamanට කියලා අත්දැකීමක් පළවෙනි පන්තියේ අත්දැකීමක් නැතිකම අත්පනාවේ අත්දැකීමක් නැතිකමද කියන අපපටිපත්‍ය අවිද්‍යාව මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව, අප්පටිපත්‍ය අවිද්‍යාව කියලා මේ අවිද්‍යාව දෙතෑවර වෙලා වැඩ කරන නිසා තමයි මේක මේ සිවිය කඩා ගන්න බැහැ. මේක මායා දොරක් බවට පත් වෙලා තියෙන්නේ. කරගෙන කරගෙන නැවතත් ඒ දෙන්නමයි වැටේ. ඒක සර්වඥාන් වහන්සේ මේක මේ වෙලා තියෙන සංගතිය දැකලා අර යදා අවේ පාසු භවන්ති සම්මා ආකාපිනෝ ඡායෝ ප්‍රාප්නස්ස අත අතස්ස ලංකාව අපේ අන්ති සබ්බා අන්න එදා මේ මගේ ජීවිතයේ ඒක ඉස්සල්ලාම සත්‍යස්පෝධිපාක්ෂික ධර්ම පහළ වුණාම මම තාම ආතාප වීර්යයෙන් යුක්තව බණ භාවනා කරනකොට එදා මගේ සැක පහළ වුණා. පහ වුණා. ආ මේ පහ වෙච්ච සැක සැක සැක සහිත ඇත්තන්න මේ කියලා දීමට වචන පාවිච්චි කරන වෙලාව. බණ කියන වෙලාව. කරුණාවෙන් වැඩ කරන වෙලාව. අන්න එතෙන්දී උන්වහන්සේ පෙන්නලා දීලා තියෙනවා මේ මිනිස්සුයෝ මේ අන්ධකාරයට අවුලා වැඩ කරන එක පිළිබඳව බය වෙන්න කලබල වෙන්න කාරණාවක් නැහැ. උන්දලා දෑතකට අහු වෙලයි තියෙන්නේ. තනි අතකට නෙවෙයි. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවයි අපපටිපත්‍ය අවිද්‍යාවයි. අපි මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවයි අපපටිපත්‍ය අවිද්‍යාවයි දෙකම කැඩෙන තාලෙට ඕන විපස්සනා කරන්න. නැත්නම් එකකින් අතාරනකොට අනිත් එකට අහු වෙනවා. එකකින් අතාරනකොට මේකට අහු වෙනවා. කවදාකවත් ගැලවමක් නැහැ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ gediyak වශයෙන් ජීවිතේ. එහෙම නැත්නම් මුළු ශරීරයේ එක ඒකකයක් පින්ඩයක් එහෙම නැත්නම් ඒක ධනයක් වශයෙන් ගත්තොත් ඒක ඇත්තට පැවැත්මක් කියනවා. යෝගිනක පුද්ගලයෙක් ගත්තොත් එයා ධාතං දානං පස්සං මේ වේදිතං කියලා එයාට පේන්න පුළුවන්. මම දැකගන්නේ කියන්නේ මම දැනගන්නේ කියන්නේ මම මේ වේදයක් නේ කතා කරන්නේ. මට තණ්හාව කොහොමද එන්නේ? එහෙම නැත්නම් මට කොහෙද බයක්? මට කොහෙද මේ චලන බවක්? මම බොහොම ස්ථිරකාර පුද්ගලයෙක් කිය ජීවිතයක් වශයෙන් ගත්තොත් ඉතින් පේන්න කියනවා. ඒ වගේම මේක ගලපලා බැලුවොත් අපේ සමිතිය, අපේ පන්ති, අපේ බණ මඩුවේ ඉන්න ඔක්කොමලත් එක්ක ඒ එතනත් උත්කලයක ඉන්නවා. ඒ බුද්ධිලාගේ අර වගේ ඉස්සදිගට පවතින ගතියක් අපිට සාපේක්ෂව තියෙනවා. ඉතින් මේ නිසා බාහිරේ හෙව්වොත් හෝ ඝණය අනුව හෙව්වොත් හෝ කාලානුරූපව අතීත අනාගතේ හෙව්වොත් ඒ කාන්තේම මේකේ මොකද්ද තියෙනවා. ගැටේ ලිහෙන්න නම් හරියට වර්තමාන මොහොතට එන්න ඕනේ. ඒ වගේම මේ මෙතනටම ගන්න ඕනේ. නැත්නම් අරමුණ හැපෙන තැන කියන හරියට ඒකාග්‍ර කරගන්නම ඕනේ. මම කියන තැනට ගන්න ඕනේ. මම දැන් මෙතන. අන්න උතෙන්න ගත්තට පස්සේ පමණ අර මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව වරදොල තේරුම් ගැනීම මොකද්ද කරකොලට ඇරීමක් සිදුවෙනවා. අතන විස්පන්දිතයක් සිද්ධ වෙන්නේ. අතන තියෙන කලකල භාවයක් මෙතනත් මම දැන් මෙතන කියන තැනට හිත යම් චිත්තක්ෂණයක වටනවා ඕනම පුතග්ජනෙක. එතනම වෙනසක් සිදු වෙනවා. එතනම හැබෑ වෙනසක් සිදු වෙනවා. එච්ච මේ විපස්සනාවදි කියන්නේ ඒ අතීත නාගතේ දුවපු වෙන තැන්වල දුවපු බාහිරේ දුවපු ඝන සංඥාවට අල්ලලා කටයුතු කරමු මේ හිත මම දැන් මෙතන කියන තැනට ගත්තට පස්සේ ඒ බුද්ධිලයා මෙතන කියන එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේ දැන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මම කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. නමුත් ලේසිද? මොකද කවුරුතු ගාන භව ගාන සංසාර පුරාම ගෙනාවු පටලවිල්ල නිසා මේක ලේසි නෑ. ඒ නිසා අරමුණ හරියටම හැපෙන තැන බලහන එතනම හිත තියාන ඒ චිත්තක්ෂණයම Tamanගේ පූර්ණ චේතනාව ඒකටම යොදාගෙන හිතියොත් ඒ අරමුණ අල්ලා ගැනීමට හරියටම භාවනා වචනේ කියනවනම් ආනාපානෙ ගන්න එක ආනාපානෙම අල්ලාගෙන ඒකට පාහිරෙන් පසු වෙන නීවරණ ධර්ම දුරු කරගෙන අරමුණු මතු කරගන්නවා කියන එකක් දුක. දුකසේ සපයාගත යුතු මේ ක්‍රියාමාර්ගය ප්‍රතිවදාව. මම හිතන මෙතන ඉන්න අසන්නේ ඒක ඉච්චරම බලපාන්නේ මොකද ඒ අතෝ දුකක් නැතිකම නිසා නෙවෙයි ඒකට පොර කාලතර කාලේ යම් ප්‍රමාණයකට දැන් Tamange මූල කර්මස්ථානේ දාන. මම එක්ක ආනාපානේ කරන්නේ එහෙම නැත්නම් මම පින්දි බැහැරීම කරන්නේ එතකොට උදරේ ආනාපානේ කරනවා නම් මේ නාසිකාග්‍රේ මම දකුණු අතේ මෙනෙහි කරනවා නම් මේ පය හැපෙන හැපෙන තැන යනකොට එනකොට කනකොට බොනකොට එතන එතන ස්පර්ශය පහළ වෙන්නේ මගේ එක්ක කාය ආයතන එක්ක චක්ක ආයතන එක්ක සෝත ආයතන කියලා දැනගෙන හිතියා හෝ දැනගත යුතු බව දාන්න. ඉතින් අපි එතෙන්ද යන්නේ. මම දැන් මෙතන තියෙන චිත්තක්ෂණයට අපි හිතමු යම් චිත්තක්ෂණයකදී නැත්නම් යම් වෙලාවක භාවනාවේදී අපට පුළුවන් වෙනවා ඒ මූල කර්මස්ථානට මූලට මූල දාලා දැන් මම ඉන්නේ ආස්වාදයේ දකිමින් මම මෙනෙහි කරනවා. නැත්නම් මම දකින්නේ පිම්බෙනවා. එනතම් මම දකින්නේ වම තිබ්බන් තබන වාරේ. එනතම් මම මේ නාන අවස්ථාවේදී මේ වතුර ඇඟට වැටෙනවා දාන්න. ආහන එතෙන් ගිහිල්ලා එහිම හිත තැම්පත් කරමු. ඒ හිත තැම්පත් කිරීමේදී වඩාත්ම ප්‍රසස්ත අවස්ථාව ලැබෙන ඉඳගෙන පරියන්කේදී එකම ආරමුණ බොහෝ වෙලා එනවනේ. ඊට පස්සේ ආනාපාන මෙහිත හිතයි කියලා හිතමු. හිතියාන ඒකාන්තයෙන්ම නැතුව බැරිව යන මුළු ලෝක සත්‍යයට සර්ව සාධාරණ වූ පරිණාමයක් පටන් ගන්නවා. අපි මේකට සිංහල පාඩම් කරන හැබැයි වෙනසක් පටන් ගන්නවා. ඒ මොකද්ද? අල්ලගත් අරමුණු නොදැනිය. ඕන නැති දුකක් ආයෙ පටන් ගන්නවා. ඉස්සලා අරමුණ අල්ලා ගන්න එක දුකක්. දැන් අරමුණ නැති දෙයක යනකොට තව දුකක්. දැන් මම මොකද කරන්නේ? ඊගාට මොකද කරන්නේ? කොහොමද මම මේක විපස්සනාට හරවන්නේ? මම දැන් හරි පාර දීන්නේ. මම දැන් සතිය තියෙනවා. මම දැන් සමාධිය තියෙනවා කියලා ඒක දුකක්. ඊට පස්සේ අපි හිතුව හොඳයි ගුරුවරයා හොඳටම කියනවා මේක තමයි ක්‍රමය. මේක න්‍යාය ධර්මයක්. සර්වචන් වහන්සේ මහා මේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා ආර්ය රහතන් වහන්සේලා සෑම සියලු දෙනාම ওই පාරදී ඕක ඇති. ඔක දිගට යන් කියලා ඕන අපි හිතමු අපි සාර්ථක වුණා කියන්නේ. එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසයේ පිළිබඳව වෙනස නොවැටුණාත් හැතර තන පිළිබඳව ඉච්ඡර ලොකු ගැඹුරකට නොවැටුණාත් අපි එතනෝම හිත ධානය බලන ඉන්නකොට ආස්වාද ප්‍රසවාසයේ දෙක වෙනස නැතුව හැපෙන තනක් දැනෙනවා නොදැනෙනවා ගන්න ගියාට පස්සේ ඒක තුලින් අපිට සාධනමත් වෙලා ආවයි කියලා හිතන්නේ සමත පැත්තට ගියා නම් සමානලාට ධානමත් වෙන්න පුළුවන්. ධානය නැගිට්ටත් මේ ටිකම තමයි වෙන්නේ. අපි හිතමු භාවනා විචාරණ මතුණයි කියලා. ඒක ස්පාසුක චිත්තක්ෂණික ස්පාසුවක් වගේ මේ කලන මතුවීමම දුකක් හැරවකට මොකද කියන්නේ? සූපම් බික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා ධර්මචනසේ මේ ඔය අනතරකන් අනිත්‍යම් බන්තේ ඒ උන්නාන්ත භාවනා කරනකොට අනිත්‍යයි වාමිනා මොකද සාරණ යම් පිටං මේ යම් යම් අනිත්‍යං සං දුක්ඛං වා දුක්ඛං වා මහණෙනි යමක් අනිත්‍යයි දුකද සැපද දුක්ඛං බන්තේ එතකොට මෙච්චර වෙලා නිවර්ණයෙන් අයින් කරගෙන හරියට කැලේ තුන කෙහෙල් කරාගේ දෙට දෙනා වගේ ඒකල එක ඉඳවාගෙන ඒකට පොත් අයින් කෙරුවා වාගේ අරමුණ මතු කරගෙන ඒකත් ගන්න ගිහලා බලනකොට භාගෙට දෙච්ච කෙහ ගෙඩියක් එහෙමනම් රටේ කහට බැඳෙනවා වාගේ මොන්න අර ඒකාකාරී කතියෙන් නිතරම හලන පේන තරමට භාවනාවේ පියවර දෙක තුනක් ගිය යෝගාවචරයට පේනවා මේක මට වැරදිලා නැත්නම් බුදුහාමුදුරුවන්වත් දීලාද නැත්නම් අපේ ගුරුහාමුදුරුවන්වත් දීලාද නැත්නම් මට වැරදිලාද මේකද මෙච්චර මේ දුවලා ලබලා දුවලා දුවලා දුවලා ලබාගත්ත තරගෙන් හම්බෙච්ච තෑග්ග ඒකාන්ත දුකක්. දුක කියන්නත් නැහැ ගෙදෙට්ටක් කියලා ආවේ මම උඩින් එන්නම් අහසෙන් එන්නම් මම නිවන් ලබලා එන්නම් කියාගෙන ආවේ දැන් ඇවිල්ලා බලනකොට මොකද වෙලා තියෙන්නේ. අල්ලන අල්ලන දෙකේ දේ මෙන්න කලන. ඊට පස්සේ ඒක දුක. ඉතින් මේකේ කල් මේක දිහා බලන්නේ කොහොමද? අපෝ නෑ මේ මගේ කය. මේක බොහොම ඩය දෙයක්. මේක දා මේක හොඳට නාවලා කවලා පොලා ගත්තොත් ඕන දෙයකට ගන්න පුළුවන්. මේක හරියවල තියෙනවා, ශක්තිය තියෙනවා. මේක සපක් සැප වෙනස ගෙවන්න ඕනේ. ඒකයි මමයි අනිත් එක්කන අතර වෙනස කියලා ගිය මේ රූප ධර්මය හොඳටම බැලුවොත් අන්තිමට වෙන්න තියෙන දුක. ආන්න මෙතෙන්දි තේරෙනවා මේ දුක දුක වශයෙන් තේරුම් ගත්තොත් විතරයි මේ මම කියන දේ හරියන්නේ. නැත්නම් සර්වඥාන්සේ දේශනා කරපු දේ අර්ථය ඉස්ත වෙන්නේ දුක දුකක් වශයෙන් තේරුම් ගත්තොත් වෙනවා මෙතෙක් කල මේකට මිත්‍යා ප්‍රතිපදාවකින් ගිහිල්ලා තියෙන්නේ. මිත්‍යා ප්‍රතිපන්න භාවයක් මේක නිසානේ මේ රූපය සැප එළවයි මම මේක නාවන්න ඕන කවන්න ඕන පොවන්න ඕන කියලා ඒක අපේ පරම ධර්මතාවය විදිහට මේ ශරීරේ නාවන්න පොවන්න කනන්න කවන්න ලැබුණේ ඒක සුව එළවන්නක් විදිහට නමුත් හරියටම අර පොත්ත ලෙවල් එල් එල් අයින් කරලා නදීම කන්නා වගේ කෑවොත් අනි දුක්කද මේ මේ කලන තුලින් අනිත්‍ය ලක්ෂණය තුලින් දුක මතුනොත් අපිට අස්පන අපිට නෑ බෑ කියන අර පියවර හතරක් පහක් අපේම අත්දැකීම් ඉදාට පේන මේක නම් ඇත්තම තමයි. හොඳටම මම දැන් මෙතන කියන මේ මේ පසුබිමේ හිත පිට නොයා දිගින් දිගට බහිට දුකම තමයි. ඒක පිළිගන්න දවසේ අර මේ මොකක්ද කියනවා පරණ අපේ සිංහල කතාවක් කටේ තිබුණ නරු ගන්දා රෙද්ද පල්ලෙන් පහින්න පටන් ගන්නවා. උත්ෙන්ද විතරක් සරුවචනාංශී තාමත්ම ධර්මයේ මේ යෝගාවචරයට ආවඩනවා මොක තමයි මං කිව්වේ නමුත් එතකොට යෝගාවචරයක් පරාදයි එහෙම නැත්නම් අවසානයේ දුක නම් පරාදයි ඉතින් පරාදයි නමුත් බලාගෙන ඉන්න පටවිට මිනිසුත් හිතාන ඉන්නවා දැන් මෙයා පැස්සේ දෙන්න පටන් ගනී දැන් මෙයා අහසින් යයි දැන් මෙයාට දිබ්බ චක්කෝ පහළ වෙයි දිබ්බ සෝත පහළ වෙයි කියලා බලාගෙන ඉන්නකොට අර මනුස්සයාගේ වුණ කලවැද්ද බරු ගහපු ගැලේ ගැටියක් වාගේ හොඳටම එල්ලා වැටි ගන්න පටන් ගන්නවා. දුකමයි. එන්න මේක තමයි මේ මිච්ඡාපටිපත්ති අවිද්‍යාව මිච්ඡාපටිපත්ති අවිද්‍යාව වශයෙන් තේරුම් ගන්නවා කියලා කියන්නේ මේකට ලොකු පෞක්ෂත්වයක් ඕනේ. ඒක කල් සූදානමක් ඕනේ. මේක තමයි පාර කියලා දැනගන්න ඕනේ. එතකොට අපි මෙතෙක් කල මේක පිළිබඳව හැංගිලා හරි කමන්නා මේ රූපෙට සැපදෙන්න ඕනේ. අනුන්ගේ දෙයක් වගකම් කරලා හරි මේකට සැපදෙන්න ඕනේ. සතුන් මරලා මාසේ කාලා හරි මේකෙන් සැපදෙන්න ඕනේ කියන ගතිය අන්තිමට තේරෙන පටන් ගන්නවා මේ දෙනවයි කියලා දෙන්නේ දුක වඩන්න පොරමයි. මේක කිතියේ අපිට මේ වගේ පිළිසකට කියන්න පුළුවන් යම්ම අර උනත් සතියකට අහු වෙන්නේ නැතුව ගියොත් ඒ සෑම අරමුණකින්ම ආරම්මනානුසය කෙලෙස කියලා ක්ලේශ වර්ගයක් තනපත් වෙනවා. ආරම්මනානුසය කෙලෙස නොවි මේක චලනයක් මේක දුකක් බව තේරෙන්න නම් අනිවාර්යයෙන්ම මම දැන් මෙතන වෙන්න ඕනේ. ඒ වගේම එළඹ සිටියේ මේක දැක ගන්න අසුලුව අජානං අපස්සං වේදිකන් නෙවෙයි දානං පස්සං වේදිකන් කියන විදිහට මේක දැක ගැනීම තරම් අභීත ශක්තියක් තියෙනවා. අන්න එදාට හැලෙනවා ඉච්ඡා ප්‍රතිපත්තිය විද්‍යාව. මේක නේද මෙතෙක් කල මම මේ ඇඳුම් වලින් වාගන්නාවල කවල පොලා ඉස්සස්තන් වල ඉඳවල උසස්ස යහන වාහන දීලා සප්පහසුකම් දෙන්න හැදුවේ මේකට දෙන්න දෙන්න දෙන්න මේක දුකමයි. ආනේ මිච්ඡා ප්‍රතිපත්තිය අවිද්‍යාව ගියාට පස්සේ තේරෙනවා තේරෙනවා මේක මෙහෙම නොදැන මේක සැපයයි හිතපු නිසා තමයි අපි මේක හේතු හොයන්න ගියත් කවදද මට මේ විනය කැටුනේ? කවදද මට මේක වැරදුනේ? ඇයි මට මේක මේ මෙච්චර නරක වෙච්චි හොර මැණිකකට මම මෙච්චර ගාණක් දීලා ගත්තේ? දැන් හදිසියට ගිහිල්ලා ඒක ආමලියකදී උකසර කියන්නේ කියලා දවසේ අහුනොත් අපෝ මේක මේ මේ ප්ලාස්ටික් කැලක් නේ කියලා එදාට මොකද වෙලා තියෙන ආමලිය පැත්තක අර උත්සගෙන කිය වටිනා කියලා දේ උකසර කියන්නේ කිය දෙයක් ප්ලාස්ටික් නම් වහකන එක ලේසියි. අන්න ඒ වගේ මේ මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාවට ගියාට පස්සේ තේරෙනවා අපි කොච්චරනම් නොදැනීමක් තුළද මේ ලෝකයා දුවන්නම් වාලේ දිව්වේ. ඒ මොකද මේ වර්තමාන මොහොත තිබෙන්නේ අතීත අනාගතේ දිව්වා. මෙතන තිබෙන්නේ අර ලෝකේ මේ ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ අපායේ ඇමරිකාවේ ඒ අන්න ඔයගේ හීන ලෝකවල ජීවත් වුණා. මං ගැන හෙවෙන්නේ අනුන් මට සැපදී අනුන් මට ආශිර්වාද කරාවි. ඒකට මම නිවන් දැකේවි කියලා මගේ දෙයක් බැලුවේ නැහැ. ඉතින් දුවපන් අම්මා කැලේ කඩාගෙන දුවන. දුවන්නේ මොකද මෙන්න මේ මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව නිසා. මෙන්න මේ මිත්‍යා ප්‍රතිපත්ති අවස්ථාව තමන්ගේ අස්පනා පිටබන ආයයටම මේ හුදේට දැකගෙන මොකක්වත් වෙලා නැහැ. ඒ දිදී පිටින්ම තියෙන දුක දුක තමයි. මොකෝ කියලා යන්න පටන් අරගත්තොත් තේිනු කොහොමද બોලේ මෙච්චර මොඩකමක් මං කරගත්තේ. කවුද මේ චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසමේ දුක දීමද පොහොර දෙන්නේ? ආන්නේ විදිහට මේ හොයාගෙන හොයාගෙන යනකොට ඒ බුද්ධලයාවත් පස්සහලා කියනවනම් නැත්නම් සුත්තමේ ඥාන තියෙනවනම් ඔය පොත්වල සඳහන් කර තියෙනවා අවිද්‍යාව, තණ්හා, උපාදාන, විභව කියන මේ හේතු ධර්ම නිසා ඉස්සරත් අපි මේ විදිහට මෝඩ වෙලා දැනුත් මේ තාලෙටම මෝඩ වෙලා මේක සපක්කයි හිතාන මේවට පෝෂණය කරාට ඒක ඒක විසින් පවත්වාගෙන දුක්කලක්. මේකට මූලිකම හේතුව අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේක සැපයයි හිතලා මේක හොරේ හොරෙන් හෝ මේ එළිපිට. සාධාරණ හෝ අසාධාරණ මේ අසාධාරණ ධාර්මිකව අධාර්මිකව මේක පෝෂණය කරන්න ගිය අර මිත්‍යා ප්‍රතිපත්‍ය විද්‍යාව තේරුම් ගත්තේ නෑ. තේරුම් ගන්න ලෝකයක් ඉන්නේ ඉබ්බෙස්නයක්. ඉඳ තියලා තේරුම් ගත්තත් ඔබ ජයග්‍රහණයක් විදිහට හිතුවෙත් නැහැ. ප්‍රතිපදාව කියලා ගන්නෙ. ආනෝදෙන් මිත්‍යා ප්‍රතිපත්‍ය විද්‍යාව නැතුව සංසාරේ කොච්චර කාලයක් භවසංකාරයේ අතීත කොච්චර කාලයක් ඉඳන්ද කවදද කොට එන්නේ මේ මේ නොදැනීම නම් අප්‍රතිපත්‍ය අවිද්‍යාව සාමාන්‍ය නොදැනීම තේරෙන්න පටන් ගන්නවා මේ වර්තමාන මොහොතේ එක චිත්තක්ෂණයක මේක චිත්තක්ෂණය කියලා කියන්නේ බනට නමුත් මේක චිත්තක්ෂණය ගන්න අවුරුදු ගණන් භාවනා කරනවා වැරදිච්ච පරියංග කෙලෝරක් නෑ ගුරුවරු කොච්චර දෝ අතාරිනවා ක්‍රම කොච්චර දෝ අතාරන ස්ථාන කොච්චර කවදා හරි අපි හිතමු ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ආනාපානෙ හෝ පිම්බීරන් කියන හෝ සක්මන හෝ මේ මොහොතේම දැක්කයි කියලා දැකපු දවස් කල්පනා වෙනවා මම මේ කොච්චරක් වර්ගී පැත්තක දාලා තියෙන කියලා අර වැරදි විදිහට ගත්ත දේ හරි ගත්තා ගන්නකොටම අපි මෙතුවක් අර සංසාරේ නොදැන අන්ධකාරය කියලා ප්‍රතික්ෂේප කරපු සත්‍යය කොච්චරද කියලා දැකේ. ඒකට කියනවා අපපටිපස්ස අවිද්‍යාව කියලා. මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව බොහෝ කොට සම්බන්ධ වෙන්නේ දුක්ඛ සත්‍ය වසාලන්න. අප්‍රතිපත්‍ය අවිද්‍යාව බොහෝ කොට හේතු වෙන්නේ දුක්ඛ සමුදය වසාලන්න. ඒක නිසා ධර්මවත් වෙනවාගේ දුක්ඛ සත්‍ය කියලායි පස්සේ මේ සමුදය සත්‍ය පෙන්ලා කියලා කියනවා. හේතුව. ඒක නිසාම ගැඹුරක් තියෙනවා නාම රූප පරිච්ඡේඥානෙ පෙන්නලයි පච්ච පරිඥානෙ පෙන්නන. නාම රූප පරිච්ඡේඥානෙ පෙන්නන්නේ මොකද්ද? සංකත ලක්ෂණේ උපාදිතී භංග කියලා අපි දැන් හුඟක් ප්‍රසිද්ධයි. ඒක මේ සිටි අල්ලන එකයි. දැන දැනට පවතින නාම රූප දෙක අල්ලන එකයි නාම රූපයෙන් කරන්නේ. ඕක හොඳට නැවත නැවතත් මූණට මූණ දාලා බලනකොට පේන්නේ අන්න රෙද්දට මොකාදයක් ඕ මෙච්චර මේ දුකක් වෙන දෙයක් මේ අඛණ්ඩව පවත්තන යන එක. මහා මහා හොරක්. එතකොට හොර මුලේ නායකයා මොකාද කියලා අල්ලන්නේ ඒකට යන්නේක චිත්ත නියාමයක්. අපි ඕනෙම වෙලාවක අපි යාළුවෙක් එක්ක ඇති කරගත්තට පස්සේ අපි සමාහට ප්‍රිය සංభాෂණයකදී නැත්නම් මරණ පොළොවේදී ඔන්න කොහොමද කවුද කියලා අඳුරගන්න. අඳුරගන්න අපි වැඩි වැඩියෙන් දැනගන්න දැනගන්න දැනගන්න මොකද වෙන්නේ? ඒ පුද්ගලගේ ජාතකය අහුවෙන්න පටන් ගන්නවා. මේකා අඩු කුලේ එකෙක් නැත්නම් මේකා වංශකාරී. එහෙනම් මේකා ඉගෙන ගත්තේ. එහෙනම් නැත්නම් මේකා මෝඩෙක්. එයාගේ කුලේ අහුවෙනවා. එහෙනම් ඒ වංශේ නැත්නම් උගත් නුගත් සංගේ නැත්නම් ආපු දැන් හොයාගන්න එක ඇතුලෙන්මයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ දෙක දන්නේ නැතුව අපිට බෑ මේ අකා කොහේ යන්නේ මේක කියලා අල්ලන්න. මේ දෙක දන්නවා නම් මීයා දැන් මෙහෙමයි ආවේ මෙන්න මේ පරිසරය කියලා මෙයා මේ එන්න හදන්නේ කේල් ගහ ගන්නද කෝ ගහ ගන්නද කියලා අනාගතයේට හිත මෙහෙවන්නේ තුන්වෙනි වතාව. නිසා යමෙක් යමක් දැක්කට පස්සේ ඉස්සල්ලාම කරන්නේ ඒ චිත්තක්ෂණය මම දැන් මෙතන වශයෙන් සාහවුරු කරගන්න එකයි. ඒක සාර්ථක නම් අනිවාර්යයෙන්ම වෙන විදිහට නම් මිත්‍යාපටිපත්ති අවිද්‍යාව සාර්ථක නම් අනිවාර්යයෙන්ම ඒක අපටිපත්ති අවිද්‍යාවට කියන්නේ නොදැනීමට හිත යොදවන. ඒක න්‍යාය ධර්මයක්. ඒකකට වෙන්නේ මොකද්ද මේ ධර්මයේ ඇතිවීමට හේතු වුණා වූ මේ වර්තමානයේ මේ රූප ධර්ම සැපයි කියලා හිතාගෙන හිටියා නම් අනාගතයේ හිතෙත් එහෙමමයි මේ අවිද්‍යාවමයි මෙන්න මේ රූප ධර්ම පෝෂණය කරන්න ඕනේ ලොකු කරලා ෆොටෝ එකක් ගන්න ඕනේ ඉල්ලලා තියාගෙන ඉන්න ඕනේ මේකට දුම් අල්ලන්න ඕනේ කිය උකට තණ්හාව උපදින. ඔබ ටිකක් අල්ලනකොට මුල් බහිනවනේ. ඒකට කියන උපාදාන කියලා. ඉතින් උපාදාන තියෙනවා නම් අවිද්‍යා තණ්හා උපාදාන ස්වභාවය පවතින ඒක වර්තමානයේ අනන්ත අප්‍රමාණ පසුගිය අකුසල කර්ම දෙවිමින් දෙවිමින් මේ නාම රූප ප්‍රවාහය සිද්ධ වෙනවා. ඉතින් මේ මේ කඳම මේ තෝගේම නොදැනෙන අපි මේ පිටින් ආලේපනය කරගෙන මේ රූප පෝෂණය කරන්න පටන් ගත්තේ කිය ඒ තමයි තේරෙන පටන් අර ගන්නවා උතුරු කුරුදියේ ඉඳ ගිහිල්ලා පාවෙන හිම කන්දක් දැක්කට පස්සේ ඒකේ මතු පිට තියෙන දේ දැක්කට පස්සේ මේ හිම තුඩක්. නමුත් ඇතුළට කියලා බලුවොත් මේ තුඩ මතු කරන්ට මුහුද යට තියෙනවා ඒ වගේ දහගුණයක් ලොකු හිම කන්දක්. එහෙම නැත්නම් හිම පාවෙන්නේ නිසා ඉස්තල්ලාම් පේන්නේ අර මතු පිටර තියෙන තුඩ තමයි. නමුත් ඒක දිහා බලනකොට වතුර යට වෙලා තියෙනවා ඒ වගේ දහගුණයක් අන්නේ වගේ එක චිත්තක්ෂණයක හෝ මේ චලන රූප තුලින් සංකල රූප තුලින් නියත්තා වූ දුක්ඛ ස්වરૂපේ ඒකාකාරීකම නිරස බව එපා කරන ගතිය කම්මැලි කරන ගතිය නිදි කරන ගතිය ඒ මූණට මූණ දාලා දකින්න බුක් බඩ ගමන කම්මැලි ගමන පැත්ත කළ ගොරාලාද බුදින එක නෙවෙයි භාවනාවෙන් දැක්කනම් අන්න තේරෙන පටන් ගන්නවා රූපය හැමදාම දුක්ඛ පිණිසමයි අනිච්ඡාවත සංඛාරා ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සබ්බේ සත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා අහෝ දන්න වෙන මොනවත් නැහැ මුන්නෝක දැක්කට පස්සේ තේනවා අනේ අනාගතේ අපි කොච්චර දෝ මේ භවණ දැන මේකට පෝෂණය කළා නේද රාහයෙන් මේක සැප දුන්නා නේද ආදි වශයෙන් අපරිපත්‍ය අවිද්‍යාව දකින්න තේරෙන පටන් ගන්නවා අපි දැන් ඇඳුම් ගැලවිලා වැටුණා වාගේ හිලුවෙන් ඉන්නවා වාගේ අතේ තිබුණ හරිවන්දන් දෙත්ත පල්ලෙන් බැස්සා වාගේ ඔන්න තේරෙන්න පටන් ගන්නවා ආන්න ඔය දෙක මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව සහ අපරිපත්‍ය අවිද්‍යාව දෙක පොඩ පොඩ සිවිය සිවිය ටික ටික ගලවෙන්න ඇත්තටම කියනවා මෙතන පැහැදිලිව එකවර සිද්ධ වුණොත් නම් පිස්සු වැඩේ. හැදෙන්න වටිනවනේ. ඒ තරම් වටිනවා මේ ලෝකේ තියෙන ස්වභාවය. ඒත් මේක ටික ටික ටික ටික සිදු වෙනවා. ඒකට හේතුව තමයි ඔය ආනාපාන විකටම තියාගෙන ඉන්න බෑ. එක දවසක ඔන්න නීවරණයටපත් කළ ආනාපානය අල්ලන්නේ නේද? තව ටික දවසක් ගිහිල්ලා ඒ නීවරණ ධානාපානෙ ගෙවෙන බව දැනගන්න. දෙවියන්වත් බලනින්ද තවත් කරන්නේ. ආ ඒක බලහිනකොට ඉන්නකොට ඉන්නකොට ඔන්න චලන පේන. ඉතින් ගුරුවරයාට ගිහිල්ලා කියන ලොකු දයවැද්දක් හම්බුණා වගේ ඉතින් ගුරුවරයා කියන බලහිනේට මම බලහිනේ මොකද වෙන්නේ? බලහිනේ පටලයි. ඉතින් මේක බලහිනේ දුක මේක තමයි මං කිව්වේ ඔක්ගේ අපොඩ බලහිනේ කියලා. ඉතින් ඔතෙන් යනවා කියන එක අර පිස්සු හදා ගන්න ගලේ නේ. ටික ටික තමයි පිස්සු හැදෙන්නේ ටික තමයි පිස්සු ඇරෙන්නේ. ආන ඔය විදිහට මිත්‍යාපටිපත්‍ය විද්‍යාපටිපත්‍ය විද්‍යා ටික ටික දුරු වේගෙන යනකොට ඒ පුද්ගලයාට මමම විසින් පෝෂණය කරන අවිද්‍යාවක් කියන්නේ ඒ නිසාම අල්ලගත්තේ මේ සංහාවක් කියන්නේ නිසාම වෙච්චි පාදානයක් කියන්නේ ඒ නිසා භවයේ දිකට පවතිනවා මේ ජීවිතේ අපි ආහාර දෙන තාකල් මේ දුක දිකට පවතිනවා මේකෙන් අදහස් කරන්නේ ආහාර නොදී මැරෙන්න වහකණ්ඩ එහෙම නැත්නම් මේ අවිද්‍යාව ගන්නව මේ කිරිබිම් මල් නැටි කඩනවා වගේ කඩන්න පුළුවන් කියන එක නෙවෙයි තියෙන්නේ. මේ මෝඩකම ඊට පස්සේ මෙච්චර දුරින් කරන එකක් නෑ. ඒක සිදු වෙන්නේ අර මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව දුරු වෙන තාලෙට. අපපටිපත්‍ය අවිද්‍යාව දුරු වෙන තාලෙට ඕන ටික ටික ටික ටික ප්‍රයෝජනීය කලකලා මේකට කැම වීම ඉදු මිදෙන් දෙනවා. මිස සුදු සුඛෝපභෝගීත්වය සඳහා එහෙම නැත්නම් හුදු අනුන් සමග කැපී ගැනීම සඳහා කරන සකතිරුකම් අඩු වෙන පටන් ගන්නවා. එතකොට ඉතින් අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා දුඤ්ඤාගාරගතෝ වා හරි සමීපයි. හරි වටින දෙයක් බව තේරෙන්න පටන් ගන්නවා. මේන මේ විදිහට කියන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය තේරුම් අරගන්නේ කෙනෙක් මේ විදිහට මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව ප්‍රතිපත්‍ය අවිද්‍යාව යම් ප්‍රමාණයකට අපිට තේරුම් ගන්න පුළුවන් භාවනා කරන පිළිසකට. ඒ වගේම තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ මේ දුක්ඛයාගේ එනකම මේ නාම රූපයාගේ සංසිතීම කිව්වහම ලෝකයාට දෙන්නේ මැරෙනවා. ඒක සාමාන්‍ය මරණයකින් නම් ඊගාවාත්මයක් තියෙනවා. මේක මහා නරක. මොකද තවත් ආත්මිකුත් නැති වෙනවා. ඒක නිසා මේක ඉල්ලගෙන කරන පරිප්පුවක්. ඉල්ලගෙන වහ කරනවා වගේ වැඩක්. මොකටද එහෙනම් ඔය දිවණ? මේ කියන විදිහ කොච්චර දෝ හොඳයි දරුවෝ ඇති කරන සිංහල බුද්ධ ආගමක් තියාගෙන ඉතින් ජාතික ඇගේ මොකුත් ඇති කරන අපිට පුළුවන් පුළුවන් කාලෙට නායකම් ලාභහත්කාර තියාන කරන්නේ අනේක හොඳයි කිය නිවන ගැන කතා කිරීම පවා බොහෝ දෙනෙකුට පේන්නේ මේක උච්ඡේදවාදයක්, මරණයක්, නරකක්, දුකක්. නිවන් සඳහා ඇති ප්‍රතිවත්ති මාර්ගයේ කියනකොට අත්ඤ්ඤාකාරගතව, රුක්ක මූලගතව, අරඤ්‍යගතව කිය ඕවා මේ කාලේ කරන්න පුළුවන් දේවල්. අපිට ජවල්දරෝල ඉඳගෙනවත් වැඩ කරගන්න බැරි වෙලාවේ කොහොමද සුමාන ගණන් පැත්තකලා භාවනා කරන්නේ? නැත්නම් කවදද අපිට පැවිද්දකට යන්න කාලයක් හම්බ වෙනවා. ඕක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් කාලයක් නෙවෙයි තියෙන ඔය ඔඩුව නරක් වෙච්ච කට්ටියගේ කතාවල්. කරනවා නම් කරන්න තියෙන්නේ මේ ලෝකේ අපි කොහොම හරි ජනාධිපති වෙන්න බලන්න. එහෙම නැත්නම් අපි කොහොම කොහම හරි කරලා මේ ආර්ථික ප්‍රගමණය ලබන්න බලමු කියලා මේ ප්‍රගතිශීලී ගමනට මේක මහා නාස්තික දෙයක් විදිහට. තමයි ලෝකයට ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ නිසා නිවන මහා මරණයක් විදිහට. නිබ්බාන ගාමී ප්‍රතිපදාවත් ඊළඟන දුක වළඳන දෙයක් විදිහට. එහෙව් ලෝකෙක මිත්‍යා ප්‍රතිපත්‍ය විද්‍යාව අපටිපත්‍ය විද්‍යාව දෙකම ගන්න බහලා. නිසා පු탁ජනේ කිව්වම අස්තන්දෝමයි. කවදාවත් සංසාර කෙලවරක් වයන් පරිජාති මිනිස්සු. විගතෝම තමා විසින්ම වලක් අපාන තමා විසින්ම පස් දාගෙන වහගන්න හදනවා වාගේ දිගින් දිගටම මිත්‍යා ප්‍රතිපත්‍ය විද්‍යාව අපටිපත්‍ය විද්‍යාව දිගට වැඩ කරන කාලේ යම් දවසක තේරුම් ගන්නගත්තොත් අලුතෙන් මිත්‍යා ප්‍රතිපත්‍ය විද්‍යා ප්‍රතිපත්‍ය විද්‍යා නැතුව මේ තියෙන දේ තේරුම් අරගන්න තියෙන දේ ටික ටික තුනී කරගන්න උත්සාහ කරන්න පටන් ගත්තොත් අන්න ඒ මනුස්සයාට කියනවා ගංග දිග ඉහළට පීනන්නේ කියලා පටිහෝතගාමී කියලා කියනවා. එහෙම නැත්නම් කට හෝතලා කියන යෝගාවචරය කියලා. යෝගයට ආවචර. භෝගයට ආවචරත්ව තමයි මේ භෝග සම්පත්‍ය අනුව මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් අනිත් ආයේ පරයා මේ දේවල් සැපෙමින් ඇයි දැල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ පංචකාම සම්පatti තීන් කරගන්න. භෝගයට පැතිච්චය. යෝගයට පැතිච්චයත් ඒ වගේ මූලික අවශ්‍යතාවෙන් අතර කරලා සීවර පින්න පාද සේනාසන ගිලම්පස ඒ වගේ යථාලාභ සම්පත්තියෙන් යථා ලාභ සම්පත්තියෙන් සතුටු වෙලා පුළුවන් තරම් එන ආස්වාදයක් වස්වාදයක්. එන පිම්බීමක් හැකිලීමක් තබන තබන පියවරක් යනකොට එනකොට කනකොට බොනකොට එකම ආරම්මණයකින්වත් ආරම්මනානුසයේ කෙලෙස් පහළ නොවිය වෙනස සතිමත්තු නැවතිල්ල පිටිසිතුව ගත කරන්න පටන් ගන්නකොට ආරම්මනානුසයේ කෙලෙස් අඩු වෙලා ඒ වෙනුවට විද්‍යාව මේ තුල පවතින නාම රූප දෙකයි මේ නාම රූප දෙකේ රූප ධර්මයේ පවා ගොරෝසුර්තේන රූප ධර්මයේ පවා අස්තනාවිත බැලුවොත් මේකේ තියෙන චලන කම්පන ගති හා දුක්ඛ ස්වභාවය. මේක මම මාගේ ආත්මය කියලා කියා ගන්නවා නම් ඔකට කියන අවිද්‍යාව කියන වචනේ අපි පැත්තෙන් බලනකොට මදි. සම්මන්න මෝඩ තකතිරු මරි වැඩ තමයි කියලා කියන්නේ. බුදුචාන වාචන මෝග අවිද්‍යා බාල අන්ධ කියන වචන පාවිච්චි කරනවා. ඉතින් ඒක අනිත් පැත්ත හරවන්න පටන් අරගත්තට පස්සේ ඒ මනසෙ හැබෑ වෙනසක් සිදු වෙන පටන් ගන්නවා. මේ රත් මේ තාක් මේ විස්තරේ තියෙන්නේ මේ රූප ධර්මයන් පිළිබඳව නිස්සාපටිපත්‍ය විද්‍යා සහ අපපටිපත්‍ය විද්‍යා සම්බන්ධ පළුවයි. ඒකේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය පිළිබඳ එක ආකාරයකට නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය පිළිබඳ එක ආකාරයක් බැලුවොත් මේ එකකින්වත් අපි ගැලවිලා නැති බව සාධාරණව අපි දෙක උත්තර පිළිගන්නවා. ඒක කවදාකවත් මේ ආත්ම නිග්‍රහයක්වත් ඒ හිින කර ගැනීමක්වත් නෙවෙයි. ලිඩේ තේරුම් ගන්න එපා. ඉස්සලා අපි ප්‍රශ්න තේරුම් අරගන්න එපා. උත්තර හොයන්න. ඒ නිසා අපි ඉස්සලාම ඉතාමත්ම නිහතමානීව ධර්මයේ ඉදිරිපිට බුදුන් ඉදිරිපිට සංඝයා වහන්සේ ඉදිරිපිට ඉතාමත්ම නිහතමානීව මේ විග්‍රහය උනත් එහෙම නැත්නම් අපි ළඟ තියෙන රෝගය මේකයි කියලා නිර්ණය කර දීම පවා විශේෂ වෛද්‍යවරුන්ට ගෙවන්නා වගේ ගෙවන්න වටින වැඩක් කියලා ඔන්න කාරණාව තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නාම ධර්ම බැලුවොත් එහෙම රූප ධර්මයට අවිච්ඡා සංනා උපාදාන කම්ම භව වර්තමාන ආහාර වශයෙන් හේතු මූල ධර්ම වශයෙන් හෝ ආහාර හෝ තේරෙන පණ ගන්න. නාම ධර්ම සඳහා චක්කුන්ට පිට රූපේ උප්පද්දි චක්කු විඤ්ඤාණ. හැර රූපයක් වටකොට මොන චක්කු විඤ්ඤාණේ පාදේ. එහ නැතුව බාහිර රූපයක් නැතුව ආලෝකේ නැතුව කවදාවත් චක්කු විඤ්ඤාණේ පහළ වෙන්නේ නැහැ. සින්න සංගති පස්සෝ මේ රූපේම මේ ඇහැටම වැටෙන දිගටම යවන පවතිනවනම් එතනම කනට නාසයට හිත විහිදෙන්නේ නැතුව ඇහෙම හිත පවතිනවනම් ඒ පවතින තාකල් ස්පර්ශය සිද්ධ වෙනවා. මේ තුන එකට යනවා. රූපයයි ඇහැයි විඥානය එකට පහළ වෙවි දිගට යනවා. එතකොට පස්ස මේ ස්පර්ශ පදණය කරගෙන වේදිතයක් හටගන්නවා. වේදිත කියන්නේ දැනීමක් හටගන්නවා. මම දැන් දකින්නේ. ඊගාටම අහන්නේ. ආදි වශයෙන් ඒ ඒ තන ඒ නාම ධර්ම පහළ වෙන හැටි දකින්න පටන් අරගත්තාම හිතෙන්නේ අප්පා පෙර කල පිනට මට ඇස් දෙක තිබුණ නිසා අච්චර ලස්සන රූපයක් මම දැකගත්තා. ඒක කන් සද්දාහයි නැතු රූපයකටත් එක මොන තරම් වාසනාවක්ද. ඉන් ඇස් දෙක හොදලා බලන්න වටිනවා නේද? ෆොටෝ එකක් ගත්තම හොඳයි නේද? ඒක ලොක් කරලා දිස්සීලා හරගත්තම හොඳයි නේද කියලා. අර ඒ වෙලාවේ ඇති වුණේ හුදු හේතුප්‍රත්‍යයෙන් ඇති කරගත්ත චක්කු විඥානය මේ චක්කු විඥානේ නේද මට මේ ලනුව දුන්නේ මේක ස්ථිරකාර කරගන්න නේද මේ තනන්නේ තතනන්නේ කියලා දන්නේ නැතුව නැත්නම් මේ නාම ධර්මයෙන් දීපු ලණුවක් බව නොදැන අර රූප ධර්මයට බැඳී ගත්තයි කියලා කියන්නේ ඒ මනුස්සයා සම්පූර්ණ අන්තබාල වාල් භාවයකට පත් වෙනවා. බැග මේ බත් බැලියක් පාරකට පත් වෙනවා. සර්වඥාන්ත කියන්නේ මෙන්න මේ කාරණාවේදී අදුගාය සුතෝ ගනිල්ල මේ ලොකු කෙරෙල පැත්තක දාලා දකින්නෙක් බව මෙනෙහි කරන්නේ. මේ දැකීමේදී චක්කු විඥානය කියලා කියන්නේ ඒ චිත්තක්ෂණයේ ඇති වෙච්ච රහත් රූපයක් ගැටීම නිසා ඇති වෙච්ච හුදු සබන් බුබුලක් විතරයි. ওই සබන් බුබුලේ ඇති වෙච්ච ඔපේ තමයි ඔය ලක්ෂණයි කියන රූපේ ඔය රූපේ කොච්චර පොඩ්ඩ ඇති වෙලා ජීවත් වෙන්නේ. ඔය රූප ගැන කල්පනා කර හිතුවත් ඊගා චිත්තක්ෂණේ අපි කොහෙද ඉන්නේ? අවදාසක් බැලිල්ල නෙවෙයි ඉන්නේ හිතින්නේ. එහෙනම් ආසා කිරින්නේ. එහෙනම් බැඳ ගැනීම. ඒ නිසා ඒ ඒ චිත්තක්ෂණේ අහන්නේ ඒක ඉවරන පස්සේ දකින්නේ ඊට පස්සේ බලන්නේ රස විඳින්නේ ඊට පස්සේ ස්පර්ශ කරන්නේ කාදි වශයෙන් දවසක් ඇතුළත මේ විඥානස්කෝතය මොන්න තරම් ශීක්‍රයේ මේ ස්පර්ශ ආයතන 6 දිගේ ඇවිදිනවා ඒක එකක් දෙකක් ස්පර්ශ කරන්නේ නැහැ කියලා කියන්න බෑ ස්පර්ශ කරපු එක මත හීනමවණේකේ දවල් හීනමැවීමේදී අනිකුත් හුඟා චිත්තක්ෂණවල මේ විඥානය කියන්නේ ඒ ඒ තන පහළ වෙන කියන එක දැක ගන්න බැරුව දැකපු රූපේ කල්පනා කර කර දවල් හිනමාමින් ගත කරන කාලය වැඩි. ඉනිසාමයි අපිට කියන්නේ මෙච්චර වේග චරිත වේග ස්ථානවල බණ භාවනා කරන්න බෑ. තනකෙලිවල කොහෙද උන්දට රූප ගොඩක් තියෙනවා, ශබ්ද ගොඩක් තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙන තැනක භාවනා කරන්න බෑ. ඒ විලාහට මේ හොඳ වර්ණ රූප නැති නමුත් අරණ්‍යයකට රූප මූල සීනාසනයට යන්නේ මේකකින් කොහොම කරුවක්වත් එහි තියෙන දේ. ඕකෙන් කුප්පන්නේ. මේ කුරුල්ලන්ගේ ශබ්ද රිලවුන්ගේ ශබ්ද එච්චරම අර වගේ කාමෝත්කමණය කරන්නේ. ගන්ධ රස අඩු කරන්නේ. පහස අඩු කරන්න අඩු කරලා හැකි තාක් දුරට එන එන එන තැන මම මේ රූප බලනවා මම මේ ශබ්ද අහනවා මම මේ ගඳ බලනවා වශයෙන් මේ මතුවෙන විඥාන විඥානේ අල්ලන්න අමාරුයි නමුත් මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු බවක් බව. එහෙනම් වෙන විදිහට කියනවා මේ විඥානේ එතන එතන පහළ වෙන දෙයක් බව තේරුම් ගත්තේ නැත්නම් අපි මේ විඥානය විසින් දෙන ලනුව කාලා. නැත්නම් මේ විඥානය විසින් හදන ප්‍රෝඩාවට අහු වෙලා ඒ රූප ටිකක් මගේ කියනඳ හදන. එන්නතන් මේ දැකීමට නැවත නැවත ලැබෙන ආකාරයේ ජීවිතයක් මම සකස් කරගන්න ලැබේවා කියලා ඉතින් මේ දැකීමට වහල් වෙනවා. ඇහිීමට වහල් වෙනවා, ගන්ධ රස බලන්ට වහල් වෙනවා. අන්තිමට ගියාට පස්සේ ওই විඥානය කියලා කියන්නේ ඇහිදල් කූඩයක් වගේ එකක් හදාක් කෙරුවට හිතෙන්නේ ඒක නිසා ඒ පැත්තෙන් බලනකොට අපි මේ කාම රාජිනීගේ රාජධානියේ බැලය. බත් බැලය. අපිට ලැබෙන දෙයක් නැහැ බහන්තුලට බත් ටික විතරයි හම්බෙන්නේ. ඉඳලා හන්දනකම් පහින් දින එක තමයි කරන්නේ. රූප බලපං කියනකොට බලනවා කටත් කටත් අරගෙන බලන ඇස් විතරක් නෙවෙයි. සද්දහන්න ගියාම නිදි කිරාගෙන හරි සද්දහනවා. ගන්ධ රස පහස ලබන්න ඊළඟට ලබන දෙයක් නෑ. අන්න ඒක පිළිබඳව මේ මිත්‍යා වශයෙන් මේ තුමුන්නා මේ විඥානයේ විසින් දෙන සියල්ලම gediya පිටින් කන මෝඩකම. විඥානයේ පවා එතන එතන පාල වෙන දෙයක් බව දන්නේ නැතුව ඉන්නේ ඥාන නේරගෙන මිත්‍යාපරිපත්‍යය කියලා. ඒ මඟුලට මේ දැකපු රූප පොත්වල අතුගාලා හරි ගස්සලා ඔන්න පුස්තකාල හදලා මෙවුව බැලුවොත් තමයි ජක්ෂ මෙවට තමයි PhD දෙන්න ඕනේ. මේවා තමයි දැනුම කියලා ඔන්න ලෝක එකක් කියලා කියනවා. ඉන්න හැම දේම අහලා සුත බුද්ධ වෙන්න ඕනේ සුතමේ වෙන්න ඕනේ කියලා සුතිය ලබා ගත්තොත් හම් වෙයි කියලා තව පැත්තක්. ඊට පස්සේ කියන තාක් හොඳ ගඳ, කියන තාක් හොඳ රස ආහාර, කියන තාක් සුඛෝභෝගී සප යාන වාහන ආදී වශයෙන් වලට එළවෙන එළබිල්ලෙහි අපි කවදද මේ ආහාරලා විඥානයේ වශයෙන් විඥානය දැකගන්නේ. එනිසා අපි විඥානය පිළිබඳ මොනවද දන්නේ? මොකක්වත් නැහැ. ඒක නිකන් බුදු මායාකාරයක් විතර අපි මායාකාරයට සල්ලි ගෙවනවා ওই මැජික් දර්ශනේ බල බල ඉන්න එක තමයි කරන්නේ. දවසක දැක්කොත් මේ මනුස්සයා මොනම දෙයක්වත් කරන්නේ ඇස් බැඳීමක් විතරමයි කරන්නේ. වෙන මොනවාරි කරන එක මායාකාරයක් වෙන්නත් බෑ. ඇස් බැඳීමකින් පවණක් විශාල පිළිසක්. තවත් ගන්න පුළුවන් නම් ඒකට ජාත්‍යන්තර මායාකාරය කියලා අපි කියනවා. ඔක්කොට වැඩි ප්‍රබලව මායාකාරය විඤ්ඤාණය. මේ විඤ්ඤාණ මායාවේ තමයි ඒ පිළිමිගේ තමයි මේ නටන්නේ කියලා අපි නොදැනගත කරපු කාර්ය ගැන කල්පනා කරනකොට අපටිපත්‍ය විද්‍යාව දකිනකොට අනේ අස්තන්දෝමයි කියලා හිතනවා. අපි මේ විදිහට මම හිටියා මම ඉන්නවා එහෙම පවතිනවා මේක සාස්වත දික්කයට වැටලා තියෙනවා ආදි වශයෙන් බලනකොට ඒ මිනිස්යාට තිබුණා නම් අතීතයේ පිළිබඳව ඇත්තටම ওই විඥානය කියන බුදුහාමුදුරුවෝ දෙන ලනුවක්ද එහෙම නැත්නම් විඥානය කියලා කියන්නේ ඇත්ත දෙයක්ද එහෙමනම් මම අතීතයේ හිටියදෝ එකක් පහලෙන්න වටිනවා එහෙම නැත්නම් මේ වර්තමානයේ නිවන් දැක්කත් විඥානයගේ වැඩ පිළිවෙල වෙනසක් වෙන්නේ මේක දැක ගැනීම පමණ නෙවෙයි ඉවර කියලා කියන්නේ අතීතේ මම හිතියේ නැද්දෝ ඒකත් හරියි එහෙම නැත්නම් අතීතයේ මම කවරෙක් වෙලා මිනිස්සේ ප්‍රශ්නේ දෙවියෙක් වෙලා ඉඳද්ද ඊට පස්සේ දෙවියා හෝ මිනිසයා ජනප්‍රිය කෙනෙක් වෙන්නද ලස්සන කෙනෙක් වෙන්නද හොඳ කෙනෙක් වෙන්නද නැත්නම් සර්පෙක් හටෙක් වෙලා ඉන්නත් ආදිවදී සිබන්තෙක් වෙන්නද එතන ඉඳලා මම මෙතෙන් එන්න මොකද කරොත් කියලා. ආදි වශයෙන් මේ වර්තමාන විඥානයාගේ සා නැත්නම් නාම ධර්මයාගේ රූප ධර්මයාගේ යථා ස්වરૂපේ දන්නේ නැත්නම් අතීතය සම්බන්ධව සැක පහක් ඉදු කරලා පෙන්වනවා සබ්බත් කරනවා. ඒකකින් අර පරිත අධිත නිප්පංගිතයක් වයි බයට චංචල කම්පනකම් නිසා අනුක මේ කලකොලකම් නිසා අන්දමන්දකම් නිසාම පහළ වෙන සැක පහක් තියෙනවා. ඊට පස්සේ අනාගතයේ දැන් මේ විදිහට බැරි වෙලාවත් මම මේ නිවන් දැක ගන්න බැරි වුණොත් මම බ්‍රහ්ම ලෝකයයි, දිවි ලෝකයයි, මනුස්ස ලෝකෙට ඉඳ සිංහල බුද්ධ ආගම වේද නැත්නම් ප්‍රභාකරන්ගේ ඡාලුවෙක් කියලා උපදී සතෙක් වේද සර්පෙක් වේද කියලා ඉතින් හැජයක් පහලේ නෙවෙයි. කොහොම කෙරුවක්වත් කවදාරි මම නිවන් දකින්න එහෙමනම් මට අනාගතයක් නැති වෙයි. පිච්චේද වෙලා යයි. නමුත් මොකෙක් වෙයිද? ඒ මනුස්සයා කාරාතිරෝ කොහොම හිටියේ? මෙතන ඉඳලා මම එතෙන් යන්නේ මොකක් වෙනවද සාධ්‍ය අර අතීතයේ වගේම අනාගතයටත් ප්‍රොජෙක්ෂන්ස් එහෙම නැත්නම් මේ ප්‍රක්ෂේපණ පහක් හට ගන්න පුළුවන්. වර්තමානයේ ඇත්තටම කියනකොට ওই කියන නාම රූප දෙක විතරද නැත්නම් ওই ඊයේ බත් කාපු මනුස්සයා හෙටත් බත් කන්න ඉන්නවද? මේ බනහනකොට නම් හිතනවා මේක අභියෝග කළ යුතුයි කියලා මොකක් කියලා හදුවා. ওই කොච්චර කෙරුවක්වත් නෑ. ඔගේ මදයක් ඇති. ඒ සාහරයක් ඇති මොකක් හරි ඔකේ අඩියක් ඇති ඔය ඔය වැරදිලා වෙන්නේ කියලා ඒක ඇතයි කියන සංඥාවක් කියන. එහෙම නැත්නම් හිතනවා භාවනා කරත් නොකරත් මේක ඇත්තෙම නෑ. මේක තියෙන හුදු මායාවක් විතරයි. ඒක නිසා උච්ඡේදයක් මේක තියෙන කියලා ඒත් භාවනාදී කටයුතු කරලා ගාවිතින් භාවනා කරත් නැත්නම් ඉස්සරහ ඕකේ මේ විඥානයත් පටිච්චසමුප්පන්න රූපයක් පටිච්චසමුප්පන්න ඔක තටමලා ගන්න දෙයක් නැහැ කිය. නැතුව ඇති කියලා කල්පනා කරන්නත් පුළුවන්. ඒ වගේම කල්පනා කරනවා දැන් මම මිනිස්සෙක්නේ. කොතනද මනුස්සකම තියෙන්නේ? මම පුරුෂයෙක්නේ. කොහෙද මේ පුරුෂකම තියෙන්නේ? ස්ත්‍රියක් පටව. ඒ ස්ත්‍රියගේ ස්ත්‍රී ලිංගේ ස්ත්‍රීත්වයේ ස්ත්‍රී ලාලිත්වයේ ස්ත්‍රී ලතාව කොහෙද තියෙන්නේ? පුරුෂයාගේ පුරුෂ ලතාව කොහෙද තියෙන්නේ? ඒක ලෝකයක් පිළිගන්න දෙයක් නොපිළිගන්න දෙයක්. නම්බුකාර කාලෙකමට හිටලා තියෙන්නේ. නැත්තම් මම ඉල්ලා බලාපොරොත්තු වෙන්නේ නම්බුකාර දෙයක් ආදී වශයෙන් කොබඳු කෙනෙක් වෙයිද? මම ඊයේ ඉඳලා අද මෙතෙන් නම් ආවේ කොහොමද? දැන් මේ භාවනා කර හෝ නොකර දීගාචිත්තක්ෂෙන් යන්නේ කොහොමද කියලා වර්තමානයේ සැක හයක් එන්න පුළුවන් කියලා. මෙන්න මේ දාඨාකාර සැකේ තමයි මේ සෑම දර්ශනයකටම හේතුව. සෑම ලෝක විශේෂයකටම හේතුව ඒකයි. ඒ නිසා මේවට කියනවා ලෝකායත විෂයන් කියලා. මේ ලෝකායත විෂයන් දිගේ දියුණුව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපි නම් කියන්නේ අභිවෘද්ධිය කියලා බුදුහාම කියන සුඛාන වර්ධනය කියලා. ඔක වැඩෙන සොහොන්කොත් විතරයි කියලා කියනවා. මෙන්න මේ සැක දුරු කරන්න කතා කරන්න අමාරුයි ඔය දහස් හතර කියලා හතර මං අංගීකාරී ගුටි කණ්ඩායම් වෙන්නේ. නමුත් සර්වඥාන්ගේ සංඛාරේ විගතෝම අපි වාගෙන මේ අවිද්‍යාවට යට වෙලා මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව ප්‍රතිපත්‍ය අවිද්‍යාවට යට වෙලා මේ මතුවෙන මතුවෙන රූප නාම ධර්ම එතන එතන මෙනෙහි කිරීමේ දක්ෂතාවය නැතුව ඒ ආරම්මණය පහළ වෙන්නා වූ කෙලෙස් ආරම්මනාමසේකයි කෙලෙස් ඝන බහල වීම නිසා අනන්ත ප්‍රමාණ කාලයක් සංදාවිතං සංසාරිකා සංසාරය විද්දා සැරිසරුවා නමුත් එදා යදා හරි පාති භවන්ති ධම්මා ආතාපිනෝ ධායනෝ බ්‍රාහ්මනස්ස යම් දවසක මේ ආතාපෙන් වැරවන බ්‍රාහ්මණයට පාතු භවන්ති ධම්මා ඒ ධර්ම ස්වરૂපේ මතු වුණාද අතස්ස වපයන් අතස්ස සබ්බා වපයන්ති සක්ඛංඛා අන්න එදා තුන්ද දවසා 16 ආකාර සැක නැහැ. කියනෝ ඒ සැකේ එන්නේම වර්තමානයේ හිත පැනලා. සතිය නැති වෙලා. මම දැන් මෙතන නැති වෙනකොට තමයි සැකයි, ওই දර්ශනයි, ওই විෂයන් තේරෙන්නේ. ඊට වැඩි හුඟක් වටනවා. වර්තමානයේ හිත පවත්නවා නම් සැකේ ඉන්න විදියක් නැහැ. ඒ කෙනාට මේ හැම ධර්මයක්ම හේතු සහිතවයි පහළ වෙන්නේ කියන එක තේරෙනවා. මේක තමයි හරුවචන ඉස්සල්ලාම කරපු උදාන ගාථා. බොමෙල මිනිහ. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපි අද මෙතෙන් ආවේ මොන්න තරම් හැබැයිම හැබැයි විප්ලවයකින්ද කියලා. එතන ඉන්න අමාරු එක වෙනම කතාවක්. අරමුණ ගන්න අමාරු එක වෙනම කතාවක්. අරමුණ ගත්තත් ඒක දිය වෙලා යන ආඳවල්පත යවා වල්පත ගත්තා වගේ එක වෙනම කතාවක්. එහෙම ගිහිල්ලා බලන්න හිටියත් ඒක චන්තර කම්පන ගමක් ඒකත් වෙනම කතාවක්. ඒක දිහා බලන ජීවත් එපා කරන කම්මැලි කරන දැන් ඒකත් වෙන මොකක්ද ආවේ. මෙච්චර දුර ගෝණා වුණා වෙනම දෙයක් ඉතින් ආවේ කොහොමද කියලා කල්පනා කරුවොත් ඒ ටික තමයි අපේ මුළු සංසාරෙම වැදගත් කොටස. අපිට අද මේ වහන්න හම්බෙලා දෙනවා කරගන්න හම්බෙලා දෙනවා වැටෙනවා නැගිනවා වැටෙනවා නැගින වෙනම දෙයක්. නමුත් ඉදාට තේරෙනවා අපි කොහොමනම් මෙවැනි ධර්මයක් අපේ සෞර්ධයාට අපේ නෑදෑයින්ට කොහොම කියන්නේ අවශ්‍යතාවය නිසා නෙවෙයි මම මේ කියන්නේ. නමුත් කල්පනා කරලා බලනකොට මේ වෙච්ච වෙනස. ඊට පස්සේ අපිට මේ දැනගත්තා කියලා හිතමු අපිට යම් ප්‍රමාණයක් දැනගත්තා ඒකෙත් අපිට කොච්චර මාර්ග මේ කනකොට කනවා යනකොට යනවා නානකොට නානවා ඉඳගෙන ඉන්නකොට මේ ආනාපානෙ මේ පිම්බී නැහැ කියන ඇවිදිනකොට මේ වම දකුණු වශයෙන් හිත පවත්තා. පැවැත්වි නැත්තම් ඒ හැම චිත්තක්ෂණයකම ඒ කියන ආරම්භනාම කෙලෙස් තැන්පත් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි කන බත් හැම පිටක්ම හොඳට හපලා කෙලත් එක්ක මිශ්‍ර කරලා වැළඳුවේ නැත්නම් ඒක බඩට බරක් වෙනවා. ඊට පස්සේ ඒකේ විවිධාකාර ලෙඩ රෝග ඇති කරනවා, වාත රෝග ඇති කරගන්නවා, මේ අජීර්ණ දෝෂ ඇති කරනවා. නමුත් අපි හොඳට කටේ හපලා හොඳටම කෙලසයිත මිශ්‍ර කරලා ගත්තොත් බඩට හරීම පහසුයි. ඒකයි බාගල දිරූප ආහාර සත්තුන්ටයි මේ පොඩි දරුවන්ගයි ලෙඩ රෝග සනීප වෙන එකයි දෙන්නේ. ඉතින් මේ මේ කටෙන් කරන්න හරි කොරලා දෙනවා. දැන් මිනිමැස්සා ඒ දේ කොරලා තියෙනවා මේ පැණි වලට. ඌ මේ පැණි ටික ගත්ත ගමන් භාගයක් ගිලිනවා. ගිල්ලා ඒක බඩේදී දිරවන්නයි. දිරවල වදේට ඇවිල්ලා රොමාරනවා. රොමාරුවාට පස්සේ මේ මේ පැණි වලයි දිරවන්න දෙයක් නැහැ. දිරෝපු ආහාර තියෙන්නේ. අන්න ඒ වගේ නොදිරවා මේ නොසපා කෙලමිස්ම නොකර ගන්න සෑම ආහාරයක්ම වලට බරක් වෙන්නාසේ සතියට අහු නොවි ගත කරන සෑම අරමුණක් පාතාම මේ ආරම්මනානුසී කෙලස් තැන්පත් වෙනවා. ඊටත් අපි සතියෙන් ගත කරන වෙලාවට වැඩි අසතියෙන් ගත කරන වෙලාවට වැඩි. යම් වෙලාවක අසතියෙන් ගත කරන වෙලාව වැඩි කියලා අපි තීන්දුව කළොත් මහා බයක් ඇති වෙනවා. අපිට වෙනම වහ කන්න ඕනේ නෑනේ මේ සංසාරේට. ඔය කන ටික ඇති. පහුගිය දවස්වල නොදැන නොදැක මිනිස්සු මේ මතුරු මර්ධනයටයි කොයි එකටද DDT කියලා බෙහෙතක් පාවිච්චි කරා. මේ ගහන ගහන ගියා. ඉතින් අන්තිමට බලනකොට ඉති තාමත් පුංචි කොටස් හැම ජීවි පටකේම තැම්පත් වෙන්න පටන් ගත්තා. ඒක ගහක් කරගෙන ආයෙ කාපලා කරලා බලනකොට දෙකේ දිවි ජීවි. දැන් මේව කවොත් මේ මඤ්ඤොක ගහේ තියෙන මඤ්ඤොක කාලේ ගාවොත් ඒකේ දිවි. අනිත් මේ මූදින් මාළු කල්ලන වල බලනකොට ඒකගේ බඩේ දිවි. අම්මා දෙන කිරියොලක් දීදී කිව්වා. ලෝකෙත් පතේට දීදී කිව්වා. දැන් කියොත් එන යම් කිසි දවසකට මේ ශාරීරියේ බරට යම් ප්‍රමාණයකට යනකම් ජීවිතය ඇඟට දැක්වත ඇතිවෙනවා. ඒක පැනපු ගමන් කපාට නැරලා. ඉතින් මොන ජීවිතේ මාර්ග එන්න පටන් ගන්නතර පස්සේ තේරෙනවා දැන් මුළු ලෝකෙම ජීවිතය වල ආසාදනය වෙලා තියෙන්නේ මනුස්සයා කොයි වෙලාවෙ මලපණි ගන්න. ඊට පස්සේ ලෝකේ තහනම් කරා. මధుර වලට සඳහා තහනම් කරා. ඔය වාගේ අපි හැම චිත්තක්ෂණයකම ආරම්මනානුසය කෙලෙස් tempat වෙනවන යම් දවසක මලපයි. දැනපදල් තමයි කො පිස්සු එහෙම නැත්නම් ওই විකාරෙ ඉන්න පටන් ගන්න. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ හැමදේම සතියට යට කරලා දැක දැක දන දන කරන්න. ඒක වේහෙත බව හැබැයි. ඒක දුක්ඛයිත බව හැබැයි. ඒ නිසා ඒක ඒකාන්තයෙන්ම දුක දුක්ඛ සත්‍ය බව තේරුම් කරලා දෙන්න අපටිපත්‍ය විඥානතු මිච්ඡාපටිපත්‍ය විඥානතු යන්න පටන් ගන්නවා. ආනේ එදාට අපිට තියෙන මේක අමර ගමන ගංගා දිගේ ජනර පේනනා වගේ ගමන. නමුත් මේක අපි වෙනුවේ කාටවත් කරලා දෙන්න බෑ. අපිම කල යුතුයි. අන්න එතනයි අපි අද ඉන්නේ. ඒක වෙහෙසක් තියෙනවානේ. මේක ගත කරන්නේ. අන්නේ වෙහෙස නැති කරන පවන් සැලීමක් තමයි මේ බණ කියන්නේ. මේ වැඩි වෙන කාටවත් කරලා දෙන්න බෑ. කල යුත්තක් නොකරන්න නම් ඕන තරම් කර්ම කාරණා කියන කට්ටිය ඉන්නවා. නමුත් ඒකේ අපි අපි වශයෙන් සංසාරේ දැකලා තියෙනවා. ඊට පස්සේ ඒකද ගන්නෙ නැත්නම් මේ වෙහෙස වුණත්, කම්මැලි වුණත්, නිදිමත වුණත්, ඒකාකාරී වුණත්, බීලවන සුළු වුණත් විවිධාකාර ප්‍රමාද කාරණා ඉදිරිපත් කරන්නේ නැතුව ඒක හැපි හැපි ආරම්භනාන්ත ඒකලෙස් නැතුව මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව නැතුව අවිද්‍යා අපරිපත්‍ය අවිද්‍යාව නැතුව අවිද්‍යාන්ධකාරයේ පලන එක ලක්ෂකම කියලා බැලුවොත් සරුවචනතිගේ ස්වර්ණමය වචනයක් මතක් කරගන්න පුළුවන්. ඉන්වාසි දේශනා කරනවා මහණෙනි දුක නම් ඇත්තටම දුකක්. ඒක පිළිබඳව මම නෑ කියන්නේ. නමුත් දුක දුකක් බව අවබෝධ කිරීම විතර සැපක් මිනිස්සුන්ට ඇත්ත නෑ. වෙන විදිහට කියනවනම් දුක ආර්ය දුක්ඛ සත්‍යයක් වශයෙන් අවබෝධ කිරීම තරම් වෙනසක් නෑ. හැබැයි ඒ එකම සතා තෙලෙන් බදලයි කිරෙන් බදලයි අරගෙන තියෙනවා. තෙලෙන් බද්දක් කොබෙයියා, කිරෙන් බද්දක් කොබෙයියා, තෙලෙන් බද්දක් කිරෙන් බද්දක් කොබෙයියා වල කොබෙයියා කියලා බරම් සම්පන්පදයක් තියෙනවා. දුක නම් ඔච්චරමයි. නමුත් ඒකට මොන දිලයක ආවෝල කිරීම තරම් සැපක් ඇත්තේ නෑ. අන්න උන්දලා අරගමයි අපි යෝගාවචරයෝ අරණ්‍ය වාදී ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරන කට්ටිය කිව්වා. ඒක සාචින් වෙන එකම දැන තමයි ඉන්නෑම අරමුණකටම සමානයි. වහාම කෙලබෙදි කිසියේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණේ ප්‍රකෘතිය මතුවලා. එතකොට අපි කවදාකවත් මේ නාම රූප දෙකට ආයේ වතුරක් කර කර පැන් වඩලා ආවඩන එකක් නැහැ. මරන්නේ නැහැ. එතකොට අපිට යථාර්ථයේ තේරුම් අරගන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ නාම රූප දෙක. ඒ නිසා ඒක අපි ප්‍රයෝජනෙට අරගෙන මතු මතෙහි මේ කවි කවදා හෝ සදා ඒකාන්ත වශයෙන් අපිට මේ සත්‍ය සෝතිපාක්ෂික ධර්ම පහළ වෙනකන් මේ මත වෙන සැක මත සැප මේ විපන්දන මත කලකොල මත මත මතිමතාන්ත ප්‍රකාශ කරන්න නැතුව ඇති ඇත්ත අවබෝධ කරගන්න.